විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු භාවය. මේ ලෝකයේ වඩාත්ම පිරිසිදු භාවයට පත්වෙච්ච පුජ්‍යලයෝ තුන් දෙනයි. කෙනෙක් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය තමන්ගේ නුවණින්ම අවබෝධ කරගෙන උතුම් වූ ඒ බෝධියටපත් වෙච්ච පච්චේක බෝධි කියනවා පසේ බුදුවරයන් වහන්සේට. ඒ වගේම රහත් මහරහත් රහතන් වහන්සේට. ତර මේ ලෝකයේ මේ තුන් දෙනා අති පාරිශුද්ධ භාවයට පත් වෙච්ච තුන් දෙනෙක්. විසුද්ධිය, සුද්ධ වීම, පිරිසිදු වීම, තාමත්ම නිවැරදිව කරගත්ත පුච්චලයෝ අපිට තාම බැරි වුණා. අපිට බැරි වුණේ අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට තාම නිවැරදිව බැස්සේ නැති නිසා. ඒ නිසා අපිට තාම ඒ වඩාත්ම පාරිශුද්ධ භාවයට පත් වෙන්න බැරි වුණා. ඊට මෙහා හිටපු අයටත් එයාලටත් සිත්තල පිරිසුදු භාවයන් තිබ්බා. අනාගාමි පුච්චලයටත් තව පහක් ඉතුරු වෙලා තිබ්බා. උද්දම් භාගිය සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡා. රූප රාග ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලට, අරූප රාග රූපාවචර බ්‍රහ්ම ලෝකවලට රාග කියන්නේ ඇලෙනවා, මානය ඒ අනාගාමී පුච්චලයන්ටත් මානෙ තියෙනවා. උද්දච්ච. උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. වික්ෂිප්ත වෙනවා. අවිද්‍යාව. අවිද්‍යාවක් තියෙනවා. මේ ධර්මතා පහ තියෙන නිසා වඩාත්ම පාරිශුද්ධ භාවයට පත්වෙච්ච කෙනෙක් හැටියට හඳුනන්නේ නමුත් එයා කාම ලෝක වලට නම් නැවත එන්නේ නැහැ. කියන්නේ අනාගාමී පුච්චලයක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පටිග කියන ධර්මතාවයන් සාමුලින් අව අවසන් කරපු පුච්චරය නැවත කාම ලෝක වලට එන්නේ නැහැ. එයාලා සුද්ධාවාස පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන ඒ පහෙන් පිළිවෙලට හෝ පිළිවෙලට එහෙම නැත්නම් ඒ පහෙන් යම් තැනකදී පිරිනවන් පාන්න පුළුවන්. සෝවාන් සක් කෘදාගාමි වෙච්ච අයත් යම් ආකාරයකට විසුද්ධියටපත් වෙච්ච අය. කියන්නේ සම්පූර්ණ විසුද්ධි නැහැ. යම් ආකාරයක විසුද්ධියක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් කරපු පුච්චලය. එයලා අවසන් කරපු කෙලෙස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එයලත් යම් පාරිශුද්ධ භාවයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි නැහැ. සැකය විචිකිච්ඡාව නැහැ. වෙන රුත වෙන පිළිගැනීම වෙන ඇදහිම් නැහැ. ඒවෙන් යන ඒ අයලා නිදහස් වෙලා ඉන්නවා. ඒතර සක්‍රදාගාමි පුච්චලයන් ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් එක්කම කාමරාගයයි පටිගයයි කියන එක කාමරාග කියන්නේ කාමයන්ට ඇලෙනවා කියන එක පටිගය කියන්නේ තරහ ක්‍රෝධ වෛර සිතුවිලි ඒවා තුනී කරපුව නැත්නම් ආකාරයකට පිරිසිදු භාවයක් ඇති කරන් තියෙනවා. හැබැයි සහ මුලින්ම පිරිසුදු නැහැ. සහ මුලින්ම විසුද්ධි, සහ මුලින්ම පාරිශුද්ධ, සහ මුලින්ම තාමත්ම නිවැරදිව පිරිසිදු වෙච්ච පිරිස තමයි රහතන් වහන්සේ, හා පසේ බුදුවරයන් වහන්සේ, හා අපේ සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේ. අපට තාමපත් වෙන්න බැරි වුණේ මේ සිත තුළ ක්‍රියාත්මක වෙන ක්ලේශයන් නිසා. ඒ ක්ලේශයන් නිසා අපිට තාම බැරි වුණා. ඒ නිසා අපි අදත් ධර්ම දේශනාව මේ විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධිය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි මග නමග මග මොකක්ද නමග මොකක්ද කියන කාරණය ඊටම පැහැදිලිව දේශනා කරා. නොමග යන්නේ නැතුව නිවැරදි මගට. අපි මෙච්චර දවසක් මෙච්චර කාලයක් අපි නොමග ගියා. ඒ නොමග ගිය නිසා තමයි අපි නැවත නැවත මේ භවයකට එකතු වුනේ. දැනුත් අපි භවයකට එකතු වෙලා ඉන්නේ. ඒ කාම භවයක. මනුෂ්‍යාත්ම භවයක්. හැබැයි ඒක සුගති භවයක්. ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වටහා ගන්න, ධර්මයේ අවබෝධ කර ගන්න පුළුවන් භවයක්. සුගති භවයක්. ඒ නිසා මේ භවය ඊටම වටිනවා. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපිට මම ගිය සතියේ සඳහන් කරා මේ උද්‍යව්‍යහ ඥානය පළමුවෙන් උපතවාගත යුතු ඥානයයි ඊට අනතුරුව උපදවා ගන්න ඥානය භංග ඥානය. ඉන් අනතුරු උපදවා ගන්නා ඥානය බයිතුපට්ඨාන ඥානය. ඊට අනතුරුව උපදවා ගන්න ඥානය ආදීනවේ ඥානය, ආදීනවානු දර්ශන ඥානය. ඊගාවට උපදවා ගන්න ඥානය නිබ්බිදා ඥානයයි. කලකිරීම අරමුණු කරනවා. ඒ නිබ්බිදා ඥානයට පසු උපදින ඥානය මුඤ්ඤිතුක් සම්මඤ්ඤතා ඥානයයි මිදීමේ කැමැත්ත මේ නිවත් වීමේ අයින් වීමේ කැමැත්ත ඇති වෙන. ඊට පස්සේ ඇති වෙන්නේ පටිසංකා ඥානය. ඒ මිදීමට, ඒ නිවත් වීමට උපායක් හොයනවා අපි. ඒ පටිසංකා ඥානයයි. ඉන් අනතුරු එන්නේ සංස්කාර උපේක්ෂා ඥානය. ඒ සියලු සංස්කාරයන් කෙරේ මැදහත් බව, සත්‍ය අනුලෝම ඥානය. නිවැරදිව මේ ඥාන ටික උපදවා ගන්න අපි මුලින්ම ඇති කරගන්න ඕන ඥානය උද්‍යවය ඥානය. පසුගිය සතියේත් අපි ඒ පිළිබඳව කරුණු කාරණා කතා කළා. ඒ උද්‍යවය ඥානය ඇති කරගන්න. ඒ වගේම මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ එකම දෙයක් මෙනෙහි කරන්නේ. ඒ ලක්ෂණ තුනක් සහ ඒ ලක්ෂණ තුන නිසා ඇති වෙන ධර්මතා තුනක්. ඒ ධර්මතා තුනේ ලක්ෂණ තුන ඉස්සලාම පෙන්වන්නේ අපිට. ලක්ෂණය පෙන්වන. මම ගිය සතියේ ඒ පිළිබඳව කතා කළා. අනිත්‍ය ලක්ෂණ එකක් අනිත්‍ය එකක්. දුක්ඛ ලක්ෂණ එකක් දුක්ඛ එකක්. අනාත්ම ලක්ෂණය එකක් අනාත්මය කියන්නේ එකක්. අනිත්‍ය ලක්ෂණය. වෙනස් වෙන ලක්ෂණයන් තියෙනවා. එකපාරටම වෙනස් වෙන්නේ යම් දෙයක්. වෙනස් වෙන ලක්ෂණයක් තියෙනවා. අධ්‍යාත්මික හා බාහිර දේවල් පිළිබඳව අපි හොඳට හොයලා බැලුවොත් අධ්‍යාත්මයේත් පෙන්නනවා ඒ ඉස්සෙල්ලා වෙනස් වෙන ස්වභාවය. ශරීරේ ඒ කොටස් වල. කෙස්වල ඉස්සෙල්ලාම වෙනස් වෙන ස්වභාවය පෙන්නනවා වෙනස් ඊට පස්සේ වෙනස් වුණා. ඒ තමයි කෙස් එකපාරට සියල්ලම සුදු වෙන්නේ. ඒක ලක්ෂණය ඊටම සියුම්ම පටන් ගන්න. ලොම් එකපාරටම වෙනස් වීම පෙන්වන්නේ. වෙනස් වෙන ස්වභාවය පෙන්වනවා, වෙනස් අනුභව පෙන්වනවා. ඒ කියන්නේ මුලින් සුදු වෙනවා ඉස්සෙල්ලා. ක්‍රමක්‍රමයෙන් ඒක වැඩිලා සම්පූර්ණයෙන් සුදු වෙනවා. S2 එකපාරට පෙනීම අඩු වෙන්නේ. ඒකේ ලක්ෂණය ඉස්සලා පෙන්නනවා. ඒ ලක්ෂණය තමයි පතක් ගත්ත කියවන්න අමාරුයි. දැන් එතකොට Tamanට තේරෙනවා ආ මේ පෙන්වන්නේ ලක්ෂණය. කොමකේ ලක්ෂණයද? මොකේ ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණයයි පෙන්වන්නේ. මට ඉස්සර හොඳට පෙනෙනවා. ඈත දුර තියෙන දෙයක් වුණත් මම හොඳට දැක්කා. නමුත් මම මට ඒක දැන් යන්තමට පේන්නේ. බොඳ වෙලා වගේ පේනවා. දෙය ලක්ෂණයක්. අනිත්‍ය භවයේ ලක්ෂණයයි. දැන් ඒ ඈත තියෙන දේ පොඩ්ඩක් අපේන්නේ. අන්න අනිත්‍ය. දැන් නිට්ටය නැති බව පෙන්වනවා. ඉස්සලා පෙන්වුවේ ලක්ෂණය. අර බොඳ කරලා අපැහැදිලි කරලා පෙන්වුවේ ලක්ෂණය. ඒක නොපෙනීම ගියා. දැන් ඒකට මොකක් හරි දෙයක් අවශ්‍ය වෙනවා. උපස්සියවලක් කන්නඩියක් අවශ්‍ය වෙනවා. ඉස්සලා ලක්ෂණය පෙන්වුවා. ඒ අනිත්‍ය ලක්ෂණය. ඊට පස්සේ නොපෙනීම ගියා. ඒ තමයි අනිත්‍යය. දුක්ඛ ලක්ෂණයත් ඒ වගේ. එක පාරටම දුකක් එන්නේ. ලක්ෂණය පෙන්눔 කරන ඉස්සෙල්ලා. දැන් ශරීරය එක පාරටම දිරන්නේ. එක පාරටම රෝගයක් ඇති වෙන්නේත් නෑ. රෝගයක ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්නවා. දැන් අපි දන්න අපට උණ ගැනන එක පාරටම උණ ගැනෙන්නේ. ඊට කලින් පෙන්නන ලක්ෂණයන්. අඟපත රිදෙනවා. උගුර නිකන් කසනවා වගේ. හිසේ බර ගතියක් දැනෙනවා. ඒතර අපි තේරෙනවා අපේ ශරීරේ මොකක් හරි වෙනසක් තියෙනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ. පහවදාට උන අන්න දුක්ඛ ලක්ෂණය. එතකොට ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා. ඒ රෝගයේ ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වුවා. ඊට පස්සේ රෝගය පෙන්වුවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලා පෙන්වන දුක්ඛ ලක්ෂණය. ඊට පස්සේ දුකයි කියලා පෙන්වනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ අර ශරීරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර විපරිණාමය වෙනස් වෙන ස්වභාවය ඒක පෙන්වනවා. පෙන්ලා ඒක වෙනස් වෙලාම යනවා. කන ඇහෙන්නම නැතු යනවා. වකුගඩු අක්‍රියම වෙලා. හැබැයි ඊට කලින් උදරේ තෙරපීමක් එහෙම නැත්නම් උදරේ රිදුමක් ඉස්සෙල්ලාම එන්නේ. එක පාටම වකුගඩුව නරක් වෙලා නැහැ. ඒ ලක්ෂණය පෙන්වුවා. ඊට පස්සේ නරක් වෙලා. අන දුක්ඛ ලක්ෂණය. ඒ වගේම අනිත්‍ය ලක්ෂණය. එතන අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්වුවා. ඒ තමයි ලක්ෂණය. දැන් වකුගඩුව නරක් වෙලා වෛද්‍යවරයා කියනවා වකුගඩුව නරක් වෙලා තියෙනවා. නරක වෙලා තියෙන එකක්. දැන් අන්න අනාත්මය පෙන්වනවා. ඉස්සෙල්ලා අනාත්ම ලක්ෂණය පෙන්වන්නේ. කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව තම වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ඒක ලක්ෂණය පෙන්වුවා. ඒ තමයි අර උදරේ ඇතුළු වෙච්ච අපහසුතාවය. අපහසුතාවය, රිදුම, වේදනාව. ඒ පෙන්වන්නේ අනාත්ම ලක්ෂණය. ඒතර දුක්ඛ ලක්ෂණයත් එතන තියෙනවා. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය පෙන්නවා. ඒ අනිත්‍ය ලක්ෂණය. දැන් වකුගඩුව නරක් වෙලා. අන්න අනිත්‍යයි කියලා පෙන්නවා. ඒතර දුක්ඛ ලක්ෂණය පෙන්නවා. ඉස්සෙල්ලා පෙන්නේ දුක්ඛ ලක්ෂණේ අර කුසේ වේදනා අපහසුතාවය. ඊට පස්සේ දුකයි. දැන් වෛද්‍යවරයෙක් කියන එකක් නරක් වෙලා කියලා. ඉතින් පස්සේ කියන්න පුළුවන් දෙකම නරක් වෙලා කියලා. දැන් ඒතකොට දුකයි. ඒ ලක්ෂණ පෙන්වුවා ඉස්සෙල්ලා දුක්ඛ ලක්ෂණය. දැන් අනාත්ම ලක්ෂණයත් ඉස්සෙල්ලා පෙන්වුවා. කියන්නේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව. පෙන්වුවා. ඒතර දැන් අනාත්මයි කියලා පෙන්වුවා. තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒකත් පෙන්වනවා. එහෙනම් අනිත්‍ය ලක්ෂණය